හොඳයි. ඉන්දික මහත්මයා අවසරයි හඳුරන්නේ වංශය අර අශ්‍රේය හීලා කරන මේ කෙනෙක් සහ බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක කාරණයක් කිව්වා. ඒකදී මේ ඒක කේසී සූත්‍රය කියන එක නේද හඳුරන්නේ? කේසී සූත්‍රය. ඔව් මම ඒක බැලුවා. එතකොට හඳුරන්නේ එතන අර වැදගත් දෙයක් අපි මේ සීලය ගැන කතා කරන නිසා මට එකපාරට ඔලුවට ආවා. වහන්සට ගැන පොඩි පැහැදිලි ඉගෙන වහන්සේගේ අදහස කියන්න පුළුවන් හොඳයි. මට පළවෙනියට හිතුනේ දැන් දැන් බුදුරජාන් වහන්සේ ඇහුවාම මෙයා ඒ හිලා කරන එක්කෙනා කියනවනේ හිලා කරන්න බැරි වුණොත් අස්සය අස්සය මරලා දානවා කියලා ආචාර්ය කුලයට මේ අගෞරවයක් නොවෙන්න. එතකොට අපි සාමාන්‍යයෙන් අපි එකපාරට මේ ඒකේ හිතන්නේ බුදුරජාන් වහන්සේ මෙතන මේ මෙයාට සීලය ගැන මේ සත්තු මරන්න එපා වගේ දේශනයක් කරයි කියලා හිතෙන්නේ බැලු බැලුමට ඒ කියන්නේ එකපාරට අරගෙන එයා වරදි කරන වැඩේ වැරදි වැරදිකාරේ ඊට පස්සේ එහෙම කරන්න එපා මේ වගේ එකක් නේ නමුත් අපි අපේක්ෂා කරන්නේ නැති විදිහට බුදුහාමුදුරුවෝ කරන්නේ මේ අනිත් පැත්තේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා මාත්ෝක කරනවා මේ මම කරන්නේ මේකයි කියලා අරයාගේ අන්තිමට අර සූත්‍රයේ අවසානයේ එයා බුදු සරණ ගිය බුදුරන් තිසරණ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා උපාසකයෙකුත් වෙලා එතනින් එහාට යන. එතකොට හාමුදුරනේ එතන ඒ බුදුහාමුදුර කොහොමද හිතලා දින්නේ කියලා වහන්සේට නිකන් <laughs> ඒක තමයි මේ දැන් තථාගතයන් වහන්සේ බුදුහාමුදුරුව ගැන අපිට ඉතින් මහසෙ හිතුවේ මෙහිමයි කියලා අපිට උපකල්පනය කරන්නවත් බෑ. එතන තියෙන්නේ අර පුද්ගල මනස පිළිබඳව තියෙන විචක්ෂණ බව. ඒ කියන්නේ දැන් ඒ පුද්ගලයා එන්නේ බුදුරජාණන් වහන්සේ සමග යම් ප්‍රමාණයකට සංසන්දනය කරන්නනේ. එතකොට ඒකනේ මම අශ්ව ධම්මසාරති ඔබ වහන්සේ පුරුෂ ධම්මසාරති මම අශ්වය දමනය කරන ඔබ වහන්සේ පුරුෂය දමනය කරන ඔබ වහන්සේ කොහොමද පුරුෂය දමනය කරන දැන් මෙයාට නිකන් මේ එයා කරන අඩුපාඩුවක් අහගන්න නෙමෙයි එන්නේ මේ දැන් පොඩි සංසන්දනයක් කරලා නිකන් සුහදශීලී සාකච්ඡාවකටයි දැන් මේ අවතීන. ඒතකොට එහෙම කෙනෙකුට ඔබ වැරද්දක් කරනවා මෙහෙම කියලා එහෙම ප්‍රවේශයක් ගන්න සුදුසු නෑ එතන. එහෙම වුණොත් අර සුහදශීලී ගතිය වෙනස් වෙලා ගිහිල්ලා ඔහු එකපාරට නිකන් කඩා වැටෙන්න උනත් පුළුවන්. මොකද දැන් ඔහු එහෙම කඩා වට්ටන්න ඕන චරිතයක් නෙමෙයි. එහෙම මාන්නාධිකව ආපු කෙනෙක් නෙමෙයි. එහෙම කඩාවට්ටන්න ඕන අර සෙය්‍යමානේ මම තමයි දක්ෂ මම තමයි දන්නේ එතකොට අපේ කුලය තමයි උසස් එහෙම තැන්වලදී බුදුහාමුදුරුවෝ කෙනින්ම අර මේ ඒ මාන්නය කඩන්න ඕන තැනට උන්වහන්සේ ස්පර්ශ කරනවා. හැබැයි දැන් කේසී එන්නේ මේ වගේ මට්ටමකින් නෙවෙයි. ඒ නිසා එයා එහෙම කඩාවැටලා සකසන්න ඕන නැහැ. එයාට පුළුවන් අර ඔහු ආපු ඔහු ආවේ සංසන්දනය කරන්නේ සසඳන මට්ටමින්ම මේ ධහමට ප්‍රවේශ කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අහන ඔය ක්‍රම තුනෙන්ම ඔබට අශ්වය দমনය කරන්න බැරි නොත් මොකද කරන්නේ? එතන හිමුණොත් මම මරලා දානවා. අපේ ආචාර්ය පරම්පරාවට ඒක අගෞරවයක්. එතන බුදුහාමුදුරෝ දේශනා කරනවා මමත් ඉතින් ওই ක්‍රම තුනෙන් හදන්න බැරි මරලා දානවා. එතකොට දැන් මේ බුදුහාමුදුරුව අනිත් අය තුල කුතුහලයක් ඇති කරලා එයාට බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහලා මේ දර්ශනයේ ගැඹුරට යන්න එයාව පොළඹවන එක්තරා ක්‍රමයකින්. දැන් අර සිගාල ගෘහපතියටත් ඒකනේ කරන්නේ. සදිසාවට වැඳ වැඳා ඉන්නකොට ඔබ මොකද කරන්න කියලා ඊපස්සේ අපේ තාත්තා කිව්වා මේක කරන්න කියලා මේක හොඳයි කියලා. ඒතර බුදුහාමුදුරෝ දේශනා කරන අපෙත් ඔහොම ක්‍රමයක් තියෙනවා සදිසා නමස්කාර. හැබැයි ඉතින් ඔයිට වඩා වෙනස්. දැන් ඒ තුලින් අරයට කුතුහලයක් ඇති කරනවා. ඒ ඒක මොකද්ද? ඒතර ඒක මොකද්ද කියලා එයා විසින් ඒ කුතුහලය අවස්සලා ඒක විමසුවාට පස්සේ තමයි බුදුහාමුදුරු කාරණා ටික කියන්නේ. ඒතර ඒක හරියටම ග්‍රහණය කරනවා. ඉතින් ඒ වගේ පුද්ගලයෙකුට ධහම ග්‍රහණය කරන්නට යම්කිසි දොරටුවක් විවෘත වෙන්න ඕන. දැන් කේසීට විවෘත වෙන්නේ මේ සංසන්දනාත්මකව තමන්ගේ දක්ෂතාවයේ බුදුහාමුදුරන්ගේ දක්ෂතාවයේ සැසඳීම තුල. ඒක මාන්නක්කාර හැඟීමෙන් නෙමෙයි නිකන් සුහදශීලී බවකින් තමයි ඔහු ප්‍රවේශ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සුහදත්වය හැම පවත්වාගෙන අර ඔහු කියන වචනේම බුදුහාමුදුරුවෝ පුනරුච්චාරණය මමත් ඝාතනය කරනවා මමත් මරලා දානවා. මොනාරය පෙළඹෙනවා. එහෙම කරන්නේ කොහොමද? තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතය අකපැයි. එතකොට බුදුහාර පැහැදිලි කරනවා එතන ඝාතනය කියන්නේ ආර්ය විනේහි මෙන්න මේකටයි. මොකද්ද? ඒතනත්තා අවවාදේ ලබන්නට සුදුසු කෙනෙක් නෙමෙයි. හොඳින් කියලා සැකසෙන්නේ නැත්නම් අලු විදිහට කියලා සැකසෙන්නේ නැත්නම් දැන් අර අපි කිව්වේ වෛද්‍යවරයා දක්ෂ වුණාට රෝගියා ඒකේ පිහිටන්න ලෑස්ති නැහැ. ඒක ගන්න ලෑස්ති ඒ ප්‍රകൃතිමත් වෙන්න සුදුසු මට්ටමේ නෙමෙයිනේ. ඉතින් එහෙම වෙනකොට ඒ බැරි කෙනත් එක්කලා පැටලි පැටලි ඉන්නව වෙනුවට ඉතින් ආ එහෙනම් මෙයා ගෙදර ගෙනihin තියාගෙන කන්න බොන්න දීගෙන සාතු සප්පායම් කරගන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ කියලා පිටත් කරනවා හැරෙන්න වෙන වෙන මොකුත් කරන්න දැන් ඒතර වෛද්‍යවරයාගේ කාර්යභාරය වෙන අත්‍යවශ්‍ය රෝගියෙකුට යොදවන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ සම්මා සම්බුදුවරු ආරයන් වහන්සේලා විශේෂයෙන් බුදුවරු එහෙම කෙනෙක් හික්මවන්නට හොඳින් සහ රළු විදිහට දෙකෙන්ම කියලා ඒ තනත්තා හික්මන්නේ නැතිනම් එබඳු අවස්ථාවක උන්වහන්සේ නිහඬ වෙනවා අර පුද්ගලයා අවවාදක්ෂම නොවයි කියන බව තීරණය කරනවා. අවවාදක්ෂම කියලා කියන්නේ අවවාදයට නැමෙන. අවවාදෙ පිළිගන්න. අවවාදයෙන් ශික්ෂණය වෙන. එහෙම කෙනෙක් නෙමෙයි කියලා දනවා අතල්ලා. ඒ අතහැර දැමීම මේ ආර විනේහි මරා දැමීමක් කියලා. එයි ද පුද්ගලයන්ගේ ජීවිතය අහෝසි කළොත් මේ භවයට විතරයි අහෝසි වෙන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ධර්ම අහන්න ලැබිලා උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබිලා උන්වහන්සේ අවවාද ලබන්නට සුදුස්සෙක් නෙමෙයි කියලා බැහැර කළොත් ඒ තනත්තා මේ භවයේ විතරක් නෙමෙයි සසරේ කොතෙක් කාලයක් ඒ අවස්ථාව ගිලිහීම නිසා දුකටපත් වෙයිද කියලා කියන්න බෑ. ඉතින් එතකොට මරා දැමීමෙන් මේ පංච මේ කය විතරයි අහෝසි වෙන්නේ ඊට එහා හානියක් නැහැ හැබැයි තථාගතයන් වහන්සේගෙන් ගිලිහුණොත් ඒ තනත්තාට ඒ ගිලිහීමම බොහෝ කාලයක් අවැඩ පිණිස දුක පිණිස හේතු වෙනවා. ඒ නිසා ආර්ය විනයෙහි එය ඝාතනයක් හැටියටයි හඳුන්වන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙම හඳුන්වන්නේ බොහොම ඕබන්සර බොහොම පිං පැහැදිලි ටිප්ස්. ඒක තමයි ප්‍රශ්නේ.